මිනිස්සෙක්ම වගේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පොඩ්ඩක් හරි ස්පර්ශ කරලා තියෙන කෙනෙක් සතර බඹ විහරණ කියන එක සාමාන්‍යයෙන් දන්නවා. ඉතින් කවුරු හරි ඇහුවොත් සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මොනවද කියලා උත්තර දෙන්න පුළුවන්. එතකොට ඔබ උත්තර දෙයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියලා. ඊට පස්සේ මේ සතර බ්‍රහ්ම විහරණවල තේරුම මොකද්ද කියලා ඇහුවොත් ඔබට ඒකටත් උත්තර දෙන්න පුළුවන් වෙයි. ඊට පස්සේ සතර බ්‍රහ්ම විහරණ කොහොමද පුරුදු කරන්නේ කියලා ඇහුවොත් මෛත්‍රිය පුරුදු කරන්නේ මෛත්‍රී භාවනාව කරලා කරුණාව කියන එක පුරුදු කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ඔබ මොනවාරි උත්තර දෙයි. හැබැයි අපි අද මේ වෙලාවේ කතා කරන්න යන්නේ මේ සම්ප්‍රදායානුකූල අර්ථ විග්‍රහයක් නෙමෙයි. සතර බ්‍රහ්ම විහරණ ගැන වෙනස්ම පැත්තකින් අපි කතා කරන්න හදන්නේ. හොඳයි අපි සාමාන්‍යයෙන් බලමු මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා මම දැන් අහන ප්‍රශ්නයක්. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා දැන් ඔබ ඔබේ හිතින් අහන්න. මම තප්පර කිහිපයක් නිහඬව ඉන්නවා. බලන්න මේ තප්පර කිහිපයේ ඇතුළත ඔබේ හිත ඔබට දෙන පිළිතුර මොකක්ද? මෛත්‍රිය කියන එකට හරිම නිර්වචනයක් දෙන්න ඔබට පුළුවන් වුණාද? මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා ඇහුවම ඔබ ගොළු වෙනවද කියලා චුට්ටක් බලන්න ඔබේ හිතත් එක්ක කතා කරලා. ඉතින් සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නේ කොච්චර අයගෙන් ඇහුවත් ගොඩක් අයට දෙන්න උත්තරයක් නෑ. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා ඇහුවට ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ කියන්නේ අනුන්ට මෛත්‍රී කරනවා. ඔව් අනුන්ට මෛත්‍රී කරනවා තමයි. ඉතින් මෛත්‍රිය කියන්නේ මොකක්ද? අර්ථකථනය කරන්න පුළුවන්ද? ඊට පස්සේ සමහර අය කියන්නේ මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා කියලා භාවනා කරන එක. ඔව් ඒක පොතේ තියෙන දෙයක් අපිට මෛත්‍රී භාවනාව කරන්න. නමුත් මෛත්‍රිය කියන්නේ මොකක්ද? කියන එක ඇහුවාම ගොඩක් අයට උත්තර නැහැ. මේකට හේතුව තමයි ගොඩක් අය මේ ධර්මය ශ්‍රවණය කරාට ඉගෙන ගත්තට මේක Taman තුලින් දකින්නේ කොහොමද? මේක ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ කොහොමද? මෛත්‍රිය මම තුරට ගත්තාම දැනෙන්නේ කොහොමද කියන එක හොයන්නේ නැහැ. බලන්නේ නැහැ. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. සාගරය කියන්නේ ඊටාම ගැඹුරු දෙයක්. සාගරයේ වටිනාම දේවල් තියෙන්නේ පතුලේ. ඉතින් පතුලට යන්න බය කෙනෙක්, පතුලට නොගිය කෙනෙක්, පතුලට යන්න අවශ්‍ය නැති කෙනෙක් සාගරයේ මතු පිට දැකලා සාගරයේ මතුපිට ස්පර්ශ කරලා මම දන්නවා මුහුද කියන්නේ මොකක්ද මුහුද කියන්නේ මේකයි කියලා විග්‍රහ කරනවා වගේ දෙයක් තමයි මේ ධර්මයේ සම්බන්ධයෙන්ුත් වර්තමාන අයගේ මනසේ තියෙන්නේ. මතුපිටින් ස්පර්ශ කරලා තියෙන්නේ. හොඳ දැනුමක් තියෙනවා කතා කරන්න ගියොත් ත්‍රිපිටකය ගැන අටුවා ටීකා ගැන හොඳ දැනුමක් තියෙනවා. හැබැයි දැනුම කියන්නේ ප්‍රත්‍යක්ෂ වැටහීම නෙමෙයි. Taman තුලින් මේක අත්දකින්න විදිහ වෙනස්, දැනුම වෙනස්. ඉතින් අපි මේ කතා කරන්නේ දැනුම නෙමේ දැනුම අද සමාජයේ ඉන්න ගොඩක් අයට තියෙනවා. අපි මේ කතා කරන්නේ මේක Taman තුලින් අත්දකින හැටි. මොකද Taman තුලින් අත් නොදකපු නිසා තමයි අපේ මිනිස්සු මොනතරම් ධර්මය දැනගෙන හිටියත් කරදරයක් ප්‍රශ්නයක් මනසට පීඩාවක් ආපු වෙලාවක එතනදී ඒකට මුහුණ දෙන්න බැරුව කැළඹෙන්න යන්නේ නිසායි. මේක හරිම තැනින් අල්ලලා නැති නිසා. ඉතින් අපි මේ කතා කරන්නේ එහෙම දෙයක්. දැන් මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා ඇහුවාම ඔබට දෙන්න උත්තරයක් තිබුණද කියන්න දන්නේ නැහැ. ඔබේ හිත දන්නවනේ. ඇත්තටම මෛත්‍රිය කියන්නේ හිතවත්කම. තව කෙනෙක් ගැන අපේ හිතේ ඇතිවන හිතෛෂී බව, යාලුකම, මිත්‍රශීලී බව, මිතුරුකම, හිතවත්කම. එච්චරයි. ඉතින් චුට්ටක් බලන්න මෛත්‍රියේ අර්ථය දැන් අපි මේ නිදුක් වේවා නිරෝගී වේවා කියලා හිතන්නේ ඉතින් අපි තව කෙනෙකුට එහෙම යහපතක් හිතන්නේ අපේ හිතේ හිතවත්කමක් තියෙනවා නම් විතරයි. අපේ හිතේ අහිතක් තියෙන වෙලාවට අපිට ওই වචනයක් කිව්වට ඒ අහිත යම් කිසි කෙනෙක් ගැන අහිතවත් මානසිකත්වයක් අපේ හිතේ තියෙද්දි අපිට බෑ මේ ඒ හැඟීම් එන්නේ නැහැ. අනිත් අනිකාගේ යහපත ගැන හැඟීමක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෛත්‍රිය කියන්නේ හිතවත්කම. ඉතින් අපි අද මේ කතා කරන්නේ සම්ප්‍රදායානුකූල දෙයක් නෙමෙයිනේ. සතර බ්‍රහ්ම විහරණවල අන්තිමට උපේක්ෂාව වැටිලා තියෙන්නේ ඇයි කියලා අපි අද කතා කරන්නේ. එතකොට දැන් මේ මෛත්‍රිය කියන එකෙන් සතර බ්‍රහ්ම විහරණ පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී අපිට පාවිච්චියට ගන්න පුළුවන්. එතකොට මෛත්‍රිය කියන එකෙන් අපිට ලෝකෙ ගොඩාක් ප්‍රශ්න, කලබල, ගැටුම් මේ වගේ තැනකට අපිට මෛත්‍රිය පාවිච්චි කරන්න පුළුවන්. මෛත්‍රිය පාවිච්චි කරලා උත්තරයක් හොයන්න පුළුවන්. හැබැයි ඔබ මතක තියාගන්න මේ ලෝකේ තියෙන සියලුම ප්‍රශ්නවලට මෛත්‍රියෙන් විතරක් උත්තර හොයන්න බෑ. සියලුම ප්‍රශ්නවලට, සියලුම ගැටුම් වලට, द्वේෂය මුල් කරගෙන හටගන්න සියලුම ප්‍රශ්නවලට මෛත්‍රියෙන් උත්තර හොයන්න බෑ. මෛත්‍රියෙන් විතරක් බෑ. මෛත්‍රියෙන් උත්තර හොයන්න පුළුවන් යම් සීමාවකට විතරයි. එතනින් එහාට මේ ප්‍රශ්නවලට මෛත්‍රියෙන් උත්තර හොයන්න බෑ. මිනිස්සු මේක දන්නේ නැහැ. එතකොට මොකද්ද මේ සීමාව? මෙන්න මේ සීමාවෙන් එහාට මෛත්‍රිය පාවිච්චි කරලා වැඩක් නැහැ. එහෙනම් මොකද්ද පාවිච්චි කරන්න ඕනේ එතනින් එහාට? කොතෙන්ට එනකන්ද අපිට මෛත්‍රිය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ සීමාව හොයා ගන්න ඕනේ. ඉතින් සීමාව කොහොමද හොයාගන්නේ? ඉතින් මේවා අපි හොයන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. අපි ඔහේ අර වාක්‍ය ටිකක් කියලා ඉඳගෙන ඇස් පියාගෙන කිව්වහම අපි හිතනවා හරි අපි ළඟ මෛත්‍රිය තියෙනවා කියලා. ඉතින් ගොඩාක් අය මේ අර්ථකතන හරියට මේ මේ සිද්ධීන් දන්නේ නැතුව පැවිද්දන්ට පවා දොස් කියනවා. ඒක ඊටාම වැරදි දෙයක්. මොකද මිනිස්සු මේ මනස කියන එක වැඩ කරන හැටි දැනගෙන නෙමෙයි ඔය කතා කරන්නේ. මානව මනස වැඩ කරන හැටි හරියටම දැනගෙන නෙමෙයි. ඒ වගේම ඔබ මේ අපේ මනස එකිනෙකාගේ මනස එක එක මට්ටම් වලින් තමයි පවතින්නේ. ඒතර අපි කොහොමද දන්නේ අපිට වැඩිය ඉහළ මට්ටමක ඉන්න කෙනෙකුගේ මනස අරංගිය කෙනෙකුගේ මානසිකත්වයේ වැඩ කරන විදිය ඊට පහළ මට්ටමක ඉන්න කෙනෙක් කොහොමද දන්නේ? ඒ නිසා පැවිද්දන්ට ගර්හා කරන එකට මම නම් කැමති නැහැ මොන විදිහේ පැවිද්දෙක් වුණත්. මොකද අපි සාමාන්‍යයෙන් පැවිදි උනේ නැති ගිහියෙක් පැවිද්දගේ මානසිකත්වය මොන ලෙසකින්වත් අඳුනන්නේ නැහැ. හැම ගිහියෙක්ම පැවිද්දෙක් දිහා බලන්නේ ඒ කෙනා ඉන්න මානසිකත්වයේ ඉඳලා. එයා නැතුව පැවිද්දගේ මානසිකත්වයට ගිහිල්ලා බලන්නේ ඒ නිසා ඒක වෙනම කතාවක්. මම මේ කතා කරන්නේ අද මෛත්‍රියේ සීමාව. කොත්තනටද අපිට මෛත්‍රියෙන් උත්තර හොයන්න පුළුවන් සීමාව තියෙන්නේ. සීමාව ඔබ ඔබ තුලින් බලන්න සමහර ප්‍රශ්නවලට ඔබ මෛත්‍රියෙන් උත්තර දෙන්න ගියාම තව ඉස්සරහට යනකොට ඔබටම द्वේෂය හටගන්නවා. ඒ ඒ ඒ අදාළ කාරණේ ගැන ඔබ යන්නේ හිතවත්කමින් තමයි උදව් කරන්න. ඒ ප්‍රශ්නේ විසඳන්න යන්නේ මෛත්‍රියෙන්. හැබැයි යම් තැනකදී ඔබට උත්තරයක් නැති වෙනකොට ඔබ ඔබ ගන්න උපක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට ඔන්න ඔබට द्वේෂය හට ගන්නවා. සමහර විට ඒ ප්‍රශ්නයට සම්බන්ධ අනිත් පාර්ශවයටත් द्वේෂය හට ගන්නවා. පේනවා. ඒගොල්ලෝ කැමති නැති ගතියක් පේන්න ගන්නවා. ඔබට ඔබේ ඔබේ යොදන උත්තරේ ඔබේ යොදන උපකාරය සමහරවිට මෛත්‍රියෙන් උපකාරයක් කරන්න යනවා වෙන්න පුළුවන් මොකක් නමුත් ඒක එතනින් එහාට කැළඹිල්ලක් උපද්දවනවා කියලා ඔබට දැනෙනවා නම් ඔබ තුල සහ අන්‍යයන් තුල අන්න එතන තමයි සීමාව ඔබ ඔබ මෛත්‍රියෙන් උත්තර හොයන්න යන එක නවත්තන්න තියෙන සීමාව අන්න එතන කැළඹිල්ලක් පේනවා ඉතින් එතනින් එහාට මොකක්ද කරන්නේ මෛත්‍රියෙන් උත්තර හොයන්න බැරි නම් එතනින් එහාට මොකක්ද කරන්නේ අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ හතරවෙනියට දාපු උපේක්ෂාව තියෙන්නේ. මතක තියාගන්න සතර බ්‍රහ්ම විහරණවල හතරවෙනියට උපේක්ෂාව තියෙන්නේ මෙන්න මේ නිසයි. මෛත්‍රියෙන් විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. යම් සීමාවක් යනකම් විතරයි විසඳන්න පුළුවන්. එතනින් එහාට අපි උපේක්ෂාව දාන්න ඕනේ. දැනට මම උපේක්ෂාවයි යොදන්න ඕනේ කියලා නතර කරන්නම්. අන්තිමේදී මම ඒකත් යොදන හැටි පැහැදිලි කරන්නම්. ඔන්න පළවෙනි බ්‍රහ්ම විහරණය. දෙවැනි එක තමයි කරුණාව. මම ඒකත් ඇහුවොත් කරුණාව කියන්නේ මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ මෙතුවක්කල් ධර්මය අනුගමනය කරලා ඇති බණ අහලා ඇති ගැඹුරු බණ අහලා ඇති ත්‍රිපිටක අධ්‍යයනය කරලා ඇති කරුණාව කියන්නේ මොකක්ද කියලා මම ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද ඔබේ මනසේ මොකක් හරි උත්තරයක් දැන් හට ගන්නවද කරුණාව කියන්නේ මොකක්ද කියලා මේ කරුණාව Taman තුලින් අත්දකිනකොට කොහොමද දැනෙන්නේ කියලා ඔබට පුළුවන්ද කියන්න බොහෝ දෙනෙක් ඇත්තරම නිරුත්තරයි. ඒ කියන්නම ඔබ දුර්වල චරිතයක්. ඔබ දුර්වලයි. ඔබ ඇත්තටම ධර්මයේ පිට අරගෙන නැහැ. කරුණාව කියන්නේ වෙන දෙයක් නෙමෙයි. කවුරු හරි පණ ඇති හෝ පණ නැති සාමාන්‍යයෙන් පණ නැති කියලා මම ගන්නේ සමහර අයට මේක පරිසරය සම්බන්ධෙනුත් හට ගන්නවා. අපි පණ ඇති කියන ජීවීන් සම්බන්ධයෙන් ගමුකෝ. පණ ඇති ජීවියෙක් මොන යම් හෝ ක්‍රමයකට දුකක් විඳිනවා දැනෙනකොට ඔබේ පපුව, ඔබේ හදවත, ඔබේ හිත කීරි ගැහෙන්න පටන් ගන්නවා. ඔබට දැනෙනවා ඒක. ඔබේ හිත සලිත වෙනවා. ඔබේ හිත කම්පා වෙන ගතියක් ඔබට එනවා. පපුවට උලක් අයින්නවා වගේ. පපුව නිකන් ඉදි කට්ටකින් පහුරු ගන්නවා වගේ. අනිත් තව කෙනෙක් දුකක් විඳිනකොට කරදරයකට වැහලා ඉද්දි ඔබ පොඩ්ඩක් ගැස්සෙන්න ගන්නවා. ඒක එන්නේ ගැස්සීම හරහා අන්න ඒ කම්පා වෙන ගතිය හරහා ඔබට සිතක් පහළ වෙනවා ෂණයෙන් අනේ මට මෙයාට උදව්වක් කරන්න තියෙනවා නම් මෙයා වෙනුවෙන් මට දෙයක් කරන්න තියෙනවා නම් මෙයා මේ දුකින් ගලවන්න. ඔබට මොනවා හරි හිතෙනවා. සමහරට කරන්න බෑ. උදව්වක් කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඔබ ඉන්නේ. ඒ වුණාට ඒ උදව්ව නොකලා වුණත් මේ කරුණාව කියන චේතනාව මනසේ හටගන්න දෙයක්. ඔබට උදව්වක් කරන්න තියෙනවා නම් කියලා හිතෙනවා. අර කම්පාවත් එක්ක මෙන්න මේක තමයි කරුණාව කියන්නේ. ඉතින් සමහර විට ඔබ මෙන්න මේ කරුණාව කියන ගුණය ඇති වෙලා ඒ නිසා ඔබ අර දුකට කරදරයට වේදනාවට පත් වෙලා ඉන්න අයට උදව් කරන්න යන්න බලනවා. ඒ ඒ නිසා හටගත්තු ප්‍රශ්නයකට ඔබ විසඳුම් හොයන්න පටන් ගන්නවා. ඔන්න ඒකෙත් තියෙනවා මේ සීමාවක්. සිය මේ ලෝකේ තියෙන මේ ලෝකේ දුක් විඳින හැම සත්වයකටම කරුණාවෙන් උත්තර හොයන්න බෑ හැම තැනකදීම. ඒ ඒ ඒකටත් තියෙනවා අර මෛත්‍රියට වගේ සීමාවක්. ඒ සීමාවත් ඔබ අඳුන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ ඔබ වේදනාවෙන් ඉඳලා වේදනාවෙන් මිරිකෙනවා. ඊට පස්සේ ඔබේ මනස द्वේෂයට වැටෙන්න ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට ඔබ අනවශ්‍ය මානසික ආතතිය අසහන ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකෙත් තියෙනවා සීමාවක් මේ කරුණාව කියන එකකින් උත්තර හොයන්න පුළුවන්. ඒකේ සීමාව මොකද්ද? ඒකත් Taman තුලින් තමයි අත්දකින්න තියෙන්නේ. ඒකේ සීමාව තමයි සමහර විට ඔබ මේ වෙන කෙනෙක් දුකටපත් වෙලා ඉද්දී ඔබ එයා පව් කියලා හිතලා ඒකනට උදව් කරන්න යනවා. සමහර විට ඒක ඒ අදාළ කෙනාට ලොකු වෙහෙසක් වෙන වෙලාවල් තියෙනවා. එයාට ලොකු කරදරයක්. එයාට ඒක පීඩාවක්. හැබැයි ඔබ යන්නේ හොඳ චේතනාවෙන්. නමුත් ඔබේ උදව්වම අනිත් කෙනාට කරදරයක් වෙලා. ඒක ඔබට දැනෙන්න ඕනේ. ඒ ඒ කෙනාගේ හැසිරීමෙන්, ඉරියව් වලින්, එයාගේ වචන වලින්, එයා දක්වන ප්‍රතිචාර වලින් ඔබට දැනෙන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා ඔබටත් එය ලොකු ආතති අසහන ගෙනල්ලා දෙනවා නම් ඔබේ මනසත් ද්වේෂයට වැටෙනවා නම් ඒ කියන්නේ කරුණාවෙන් ඔබ මේ කරන්න යන දේ නතර කළ යුතු සීමාව තමයි යන්න ඒක. එන්නේ සීමාව දැනගෙන එතනින් එහාට ඔබ කරුණාව නිසා කරුණාව කියන එක ඉස්සරහින් තියාගෙන කරන්න යන උදව්ව උපකාරය මේ ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න යන එක නතර කළ යුතුයි. අන්න ඒ නතර කරපු තැනින් එහාට තමයි ඒකෙත් උපේක්ෂාව ගන්න ඕනේ. හතරවෙනි ඒ හතරවෙනි කාරණේ තමයි මේ සීමාවෙන් එහාට පාවිච්චි කරන්න තියෙන්නේ. දැන් මම කිව්වනේ මම උපේක්ෂාව ගැන අන්තිමට විස්තර කරන්නම් කියලා. දැනට එහෙම මතකේ තියාගන්න. ඊළඟට තුන්වෙනි බ්‍රහ්ම විහරණය තමයි මුදිතාව. දැන් මුදිතාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒකටත් ඔබ ළඟ උත්තරයක් තියෙනවද කියලා පොඩ්ඩක් හිතින් අහන්න. ඒකටත් තියෙනවා නම් හොඳයි. ඇත්තට මුදිතාව කියන්නේ තව කෙනෙක් පණ ඇති ජීවියෙක් සැනසෙනවා දැක්කහම හොඳින් ජීවත් වෙනවා දැක්කහම තව කෙනෙක්ගේ හිනාවක් දැක්කහම තව කෙනෙක්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නවා දැක්කහම තව කෙනෙක්ගේ ජීවන රටාව දැක්කහම ඔබට එන්න ඕනේ සාමකාමී මනසක්. අනේ කොච්චර එකක්ද කියලා ඔබට ඔබේ මනස සැලෙන්න බෑ. ඒ තව කෙනෙක්ගේ සැනසීම දැකලා. සැලෙනවා නම් ඒ තියෙන මුදිතාව නෙමෙයි ඒකට විරුද්ධ කෙලෙස ඊර්ෂියාව කියන එක ඊර්ෂ්‍යාව කියන එක ඉතින් මුදිතාව කියන්නේ ඔබේ මනසට සාමකාමී බවක් එනවා ඒ ඒ දේවල් දකිනකොට එතකොට ඔබ මුදිතාවෙනුත් සමහර දේවල් විසඳන්න යනවා සමහර තැන්වලට කටයුතු කරන්න යනවා සමහර විට ඔබේ තියෙන සතුට නිසා තව කෙනෙකුගේ ජයග්‍රහණය නිසා තව කෙනෙකුගේ සතුට නිසා සැනසීම නිසා ඔබ තවත් උදව් කරන්න යන්න පුළුවන් ඔබ අනවශ්‍ය විදිහට ඒගොල්ලන්ගේ සතුරට සම්බන්ධ වෙන්න යනවා වෙන්න පුළුවන්. සමහර විට ඒක ඒ කෙනාට කරදරයක් වෙන වෙලාවල් තියෙනවා. මේක තමයි මුදිතාවේ සීමාව. එයාට කරදරයක් වෙනවා. සමහරවිට ඔබේම හිත පෙරලෙන්න ඉඩ තියෙනවා. ඊර්ෂියාව කියන පැත්තට පෙරලෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙම එනවා කියලා ඔබට දැනෙනවා නම් වහාම නතර කරද්දී එතනින් එහාට. තේරුම් අරගෙන එතනට ඔබ උපේක්ෂාව දාන්න ඕනේ. හොඳයි දැන් මේ මෛත්‍රිය කරුණා මුදිතාව කියන තුනටම සීමාවක් තියෙනවා. ඒ සීමාවේ එහාට උපේක්ෂාව තමයි අපි පාවිච්චි කරන්න ඕනේ කියලා කිව්වට කොහොමද උපේක්ෂාව පාවිච්චි කරන්නේ? උපේක්ෂාව කියන්නේ මොකක්ද කියලා මම කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ හේතුව නිසා තමයි මේ උපේක්ෂාව හතරවෙනියට දැම්මේ. අර මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් විසඳන්න බැරි දේවල් මේ ලෝකේ තියෙනවා. සියල්ලටම ඒ තුනෙන් විසඳුම් නැහැ. හැබැයි අපේ මිනිසුන්ට මේක තේරෙන්නේ මේක ඔලුවට ගිහින් නැහැ. හැමදේම මෛත්‍රී විසඳන්න යනවා. හැමදේම කරුණාවෙන් විසඳන්න යනවා. හැමදේම මුදිතාවෙන් විසඳන්න යනවා. උපේක්ෂාවක් තිබ්බා කියලා මතකයක්වත් නැහැ. මොකද්ද එතකොට මේ උපේක්ෂාව අර සීමාවට දැම්මම මොකද්ද වෙන්නේ? අපි හිතමු කවුරු හරි මෛත්‍රිය නිසා කාට හරි උදව් කරන්න යනවා. එතකොට ඔබට සීමාව මොකද්ද කියලා මම කිව්වා. ඒ සීමාවට ඔබ උපේක්ෂාව දානවා කියන්නේ මොකක්ද? අපි හිතමු අපි මෛත්‍රියෙන් උදව් කරන්න යනවා. සමහර විට එතනින් එහාට එයාට උදව් කරන්න බෑ. එයාට ද්වේෂය එනවා, මටත් ද්වේෂය එනවා. එහෙනම් උපේක්ෂාව දාන්නේ කොහොමද එතෙන්ට? උපේක්ෂා උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ත ගතිය. හිත ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති මධ්‍යස්ත තැනකට ඇවිල්ලා නිහඬ වෙනවා කියන එක මේ කියන්නේ. අපිට උපේක්ෂා වෙන්න පුළුවන් එක කාරණයක් තමයි කර්මය සිහි කරන්න පුළුවන්. දැන් මෛත්‍රියේදීත් අපි කාට හරි හිතවත්කම හින්දා උදව් කරන්න යනවා. කතා බහ කරන්න යනවා. ඉතින් සමායලාට මේ ප්‍රශ්නේ මෛත්‍රියෙන් විසඳන්න බෑ කියලා දැනෙනවා නම් ඒගොල්ලන්ගේ කර්ම ශක්තියේ ස්වභාවය තමයි ඒක කියලා ඔබට මධ්‍යස්ත වෙන්න පුළුවන්. මොකද ඔබ මේ ලෝකේ කර්ම ශක්තියෙන් වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒක බුදුරජාන් වහන්සේටත් සමහර තැන්වල කරන්න බැරි වුණා. ඔබට ඒකට හොඳටම හොඳම උදාහරණය තමයි ඔබ බණ පොතේ බලන්න ශාක්‍ය වංශිකයෝ මරන්න විදුඩුබ කුමාරයා සේනාව අරන් යද්දී බුදුරයන් වහන්සේ දිවසින් දැකලා තමන්ගේ ඥාති වර්ගයා කෙරෙහි උපන් මෛත්‍රී සිතින් හිතවත්කමක් තියෙන නිසානේ. තියෙන නිසා දෙපාරක්ම මහා ඒගොල්ලෝ යන අතරමඟට ගිහිල්ලා නැවැත්තුවා. හැබැයි තුන්වෙනි වතාව නැවැත්තුවේ නැහැ. මොකද උන්වහන්සේ දැනගත්ත කර්මයක් මේ එන්නේ. ඒක නවත්තන්න බෑ බුදුරජාණන් වහන්සේට කියලා. අන්න එතනදී උන්වහන්සේ උපේක්ෂා වුණා. මධ්‍යස්ත වුණා. ඒක නවත්තන්න බෑ. ඉතින් උන්වහන්සේගේ ශාක්‍ය වංශිකයෝ විශාල පිරිසක් සමූල ඝාතනය වුණා වෙඩුඩබ කුමාරයා අතින්. අවස්ථා දෙකකදී මෛත්‍රියෙන් කරුණාවෙන් උදව් කරන්න ගියා. විසඳන්න බෑනේ. උන්වහන්සේ මැදිස්ත වුණා. උපේක්ෂා වුණා. ආන්න ඒකයි මේ උපේක්ෂාව දාන්න ඕනි කියන කේ තේරුම අපිට මෛත්‍රියෙන් හැම හැම වෙලාවෙම උදව් කරන්න බෑ කටයුතු කරන්න බෑ කරුණාවෙන් හැම වෙලාවෙම උදව් කරන්න බෑ සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නුවොත් දෙගොල්ලොම කැළඹෙනවා, දෙගොල්ලොම පිරියනවා, දෙගොල්ලොම නැති ප්‍රශ්නයකට ඇදෙනවා. එතකොට ඔබ ඉස්සර වෙලා ඔබ බේර ගන්න ඕනේ ඔබේ මනස. එතකොට අනිත් අයගේ මනසත් බේරෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ උපේක්ෂාව කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ උපේක්ෂාව වෙන කර්මය විතරක්ම නෙමෙයි. තව පුළුවන් ඔබ දැනුම තියෙන කෙනෙක් නම් ওই කර්මය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අනිත්‍ය වෙන දේවල් නේද මම මේ වෙනස් කරන්න යන්නේ කියලා හිතන්න පුළුවන්. අනාත්ම දේවල් නේද මම මේ වෙනස් කරන්න යන්නේ කියලා හිතන්න පුළුවන් අනාත්ම කියන්නේ ඔබට ඔබේ වසඟේ ඔබ හිතන විදිහටම දේවල් විසඳන්න බෑ කරන්න බෑ ඉතින් සමහර කෙනෙක් ප්‍රායෝගිකව Taman තුලින් මේ ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු කරන කෙනෙක් නම් සතිමත් වීම හරහා mindfulness කියන එක වර්තමාණයට අවදි වීම කියන මේක ප්‍රායෝගිකව පුහුණු කරන්න තියෙන දෙයක් දැනුමින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉතින් සතිමත් බව පුරුදු කරන කෙනෙකුට එතෙන්ට සතිමත් වෙන්නත් පුළුවන්. ඒ හරහත් උපේක්ෂාව ගොඩනගෙනවා. ඉතින් තව ගොඩාක් ක්‍රම තියෙනවා මේ උපේක්ෂාව ගන්න. මම මේ පොඩි සීමාවක් විතරයි ඔබට කිව්වේ. ඒ වගේ අපි උපේක්ෂාව පුරුදු කරන්න කරන්න ඕනේ. එහෙම නැතුව මේ කටයුතු කරන්න බෑ. සතර බ්‍රහ්ම විහරණ කියලා හතරක් දේශනා කරලා තියෙන බුදුරන් වහන්සේ හේතුවක් නිසා. අන්න ඒක තේරුම් ගන්න. ඉතින් අපිට අද අවශ්‍ය වුණේ ඔබට මෙන්න මේ කාරණය පහදලා දෙන්න. ගොඩාක් අය නැති ප්‍රශ්න හදාගන්නවා මෛත්‍රී සීමාව නොදැන මෛත්‍රියෙන් උත්තර හොයන්න යන. එහෙම නැතුව මේක වරදවා තේරුම් ගන්න එපා. මෛත්‍රියෙන් උත්තර හොයන්න යන උදව් කරන්න යන කරුණාවෙන් උදව් කරන්න යන සීමාව නොදැන මුදිතාවෙන් උදව් කරන්න යන සීමාව නොදැන නැති ප්‍රශ්න හදාගන්නවා අන්න එතනට ඔබටත් හොඳයි අනිත් පාර්ශවයටත් හොඳයි ඔබේ මනස වැටෙන්නෙත් නැහැ අලුත් කෙලෙස් හටගන්නෙත් නැහැ උපේක්ෂාව කියන එක දැම්මොත් ඉතින් ගොඩක් අයට මේක නම් පේන්නේ ආත්මාර්ථකාමීකමක් කියලා මේ උපේක්ෂා වෙන අයට සමාජයේ ප්‍රහාර එල්ල කරනවා ඒ විදිහට. තමන් ගැන විතරයි හිතන්නේ කියලා. ඔබ හැම ප්‍රහාර එල්ල කරනවා නම් චෝදනා කරනවා නම් මතක තියාගන්න ඔබ ඒ චෝදනා කරන්නේ ඒ අදාළ කෙනාට නෙමෙයි බුදුරජාණන් වහන්සේට. මොකද මේක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක්. උන්වහන්සේ දේශනා කරපු දෙයක් ඔබ ඒ චෝදනා කරන්නේ මෙහි යථාර්ථය නොදැන. ගැඹුරින් ස්පර්ශ කරන්නේ නැතුව මත පිටින් අල්ලගෙන ඔබ ඒ චෝදනා කරන්නේ. ඒ නිසා උපේක්ෂා වෙන අයට චෝදනා කරන්න එපා. මොකද ඒගොල්ලෝ අනිත් අයට සාපේක්ෂව ඉහළ මානසික මට්ටමක ඉන්න කෙනෙකුට විතරයි උපේක්ෂා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ උපේක්ෂා වෙන කෙනෙකුට දොස් කියනවා කියන්නේ ඔබ විශාල අකුසල කර්මයකට ප්‍රැස් කරගන්නවා. මොකද මේ උපේක්ෂාව කියන කියන එක ගොඩක් අයට හදාගන්න බැරි දෙයක්. ගොඩාක් අයගේ මනස නිතරම එක්ක වැලෙනවා, එක්ක ගැටෙනවා. එක්ක වැලීම නිසා අන්තයට යනවා, එක්ක ගැටීම නිසා අන්තයට යනවා. මේ මැද්දට එන එක මධ්‍යස්ත වෙන එක උපේක්ෂාවට එන එක ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ ඒක කරන්න පුළුවන් ප්‍රායෝගිකව මේ මාර්ගය පුහුණු කරන කෙනෙකුට එතකොට ඔබ ඔය දොස් කියන්නේ ආත්මාර්ථකාමීකම තමන් ගැන විතරයි හිතන්නේ කියලා ඔබ දොස් කියන්නේ මතක තියාගන්න ඔබට වැඩිය බොහෝ දෙනෙකුට වැඩිය ඉහළ මානසික මට්ටමක ඉන්න කෙනෙකුට ඒකෙන් ඔබට රැස් වෙන කර්මය සාමාන්‍ය විදිහේ කර්මයක් නෙමෙයි. ඒ නිසා උපේක්ෂාව පුහුණු කරන දේවල් හමුවේ නිහඬ පිළිවෙතක් දරන මධ්‍යස්ත වෙලා ඉන්න එක ආශ්‍රය පරිස්සමින් කරන්න. ඒගොල්ලෝ හරි පාර අල්ලගෙන ඉන්නේ. ඉතින් ඔබත් ආයෙ උත්තේ එතනටයි. ඇත්තරම නියම මානසික සහනයක් හොයනවා නම්, මානසික තෘප්තියක් හොයනවා නම්, සාමකාමී බවක් හොයනවා නම්, සැනසීමක් කියලා හොයනවා නම් ඇත්තටම ඔබත් යන්න ඕනේ එතනට. ඉතින් ඒක ඒකත් නොදැන එතනට ගියපු අයට චෝදනා කරන්න එපා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණවල හතරවෙනියට උපේක්ෂාව දාපු හේතුව. ඉතින් ඔබටත් මේ යථාර්ථය තේරුම් ගිහින් ඔබටත් මේ සතර බ්‍රහ්ම විහරණ කියන එක හරියට පුහුණු කරන්න ප්‍රායෝගිකව Taman තුලින් පුහුණු කරන්න ඔබටත් සිත් නැමෙනවා නම් අපේ අරමුණ අන්න ඒකයි. තෙරුවන් සරණයි.